මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න කොතෙකටත් මම තනියම යන්න හොඳ නැහැ. නාමෙලා කාර් එකක් ගත්තේ බිසෝව අරගෙන පැනලා යන්ටයි කියලා මුදියා මට කිව්වා. ඊට කලින් මං උගන්වනවා ඌට හොඳ පාඩමක්. නාමෙලා කාර් එකක් සල්ලි වලටම ගත්තේ මට නින්දා කරන්නට. ඇයි ඇයි මම මෙච්චර ලොකු ගම්මුලා දෑනියා වෙලත් මට තාමත් කාර් එකක් නැහැ. හොඳයි නාමෙලෝ. මං බොට කාර් එක එලවගෙන මුවන් පැලසේ රවුම් ගහන්ට ඉඩ දීලා බලා ඉන්නේ නෑ. මගේ තිරික්කලේ විදරාලගේ පාරේ නවත්තලා මං අද පයින් යන්නේ නම්බුව තියාගන්ටයි. මේ තාමත් කීවේ නෑනේ ඇයි මේ රෑවේගෙන එන වෙලාවේ මේ බෙද ගෙදරට යන්නේ කියලා ඈ සද්ද කරන්න එපා සද්ද නොකර ගේට්ටුව උඩින් බලනවා උඩින් කවුද ඉන්නේ කියලා උඩින් බැරි නම් යටින් බලනවා මං උස නෑ ගේට්ටුවට උඩින් බලන්න එහෙමනම් යටින් යටින් ගේට්ටුව යටින් ඔළුව දාලා බලනවා ලොකු මොන කැත වැඩක්ද අපි මේ රෑ වෙලා ගේට්ටුව ළඟට ඇවිත් කරන්නේ ඈ මං අහන්නේ ඇයි ඔහෙට බැරිද ගේට්ටුවට තට්ටු කරලා වෙදමා මට කතා කරලා අහන දෙයක් අහන්න? ඇයි ඒකට මේ මාව එකක් ආවේ? මේ අහනවා ලොකු මම කරන කියන හැම දෙයකටම සාක්ෂි තියෙන්න ඕන කියලයි ගොඩ පෙරක දෝරු බස්තියම් මට කියලා තියෙන්නේ. මං ඒක නොපිළිපදිනවා නම් ඒක ලොකු වැරද්දක්. මොකද දැන් මෙතන සාක්ෂි තියාගන්න අපි කරන්නේ? ඈ ඇයි මේ ගේට්ටුවට ගහලා කාට හරි කියන දෙයක් කියන්නේ නැත්තේ? ගේට්ටුවට ගහපු ගමන් අරු ඇතුලේ හිටියොත් පැනලා දුවයි පිටිපස්ස දොරෙන් යන්න. ආ. කතා කරන කැතම් කාටද අරු මුරු කියන්නේ? ඈ? නමක් නැද්ද ඒ හොයන මිනිහයාට මං අහන්නේ. නාම්බ නාම්බ නොහොත් නාමෙලා. නොහොත් උඩ ගෙදර නාමෙල්. මට ඕනේ මේ වෙදරාලයි නාමෙලයි දෙන්නගෙන් යමක් අහලා හිටන් ඒකට දෙන උත්තර මෙන්න මේ දින පොතේ ලියාගෙන හිටන් ඒ ගැන ඉඳලා ඉතුරු හරිය කරන්ටයි ලොකෝ. මේ අහනෝ මේ අහනෝ gedර ඇත්තෝ අර බස්තියන් කියන ගොඩ පෙරක දෝරුවාගේ දිරච්ච ලණුවක් අල්ලගෙන නිකන් අපේ වටිනා කාලේ විනාශ නොකර අපි දැන් යමු යන්ට ගෙදර. ඔන්න ඔන්න ඉතින් ඔය වෙලාවට තමයි මට යකා නගින්නේ. යකා නගින්නේ. අපු බොලන් ලොක්කියේ මේ නාමිලා කියන පිටගම් කාර්යයට තඩි බාලා හරි මේ මුවන් පැලසෙන් පන්න ගත්තේ නැත්තම් ඔන්න මන් නොකීවයි කියන්ට එපා. මගේ බූදලේ කාටද යන්නේ කියලා. ඔව්. මං අහන්නේ ඇයි නාමෙල්ල පන්නා ගන්න මේ හැටි දඟලන්නේ? ඈ? ඒ ළමයා අපට කරාපු උදව් උපකාර මේ මේ මේ මේ හවහ මාළු කුණු වෙලා ඉවරයි. තේරුණාද? ඒ හින්දා ඒවා උසික් කරලා හිතන් ඔන්න ඔන්න කොහොමද ඉන්නවා? ඈ මෙතනින් යන්න. අපි දැන් යන් යන්න ගෙදර. මන්නේ. ඒ ඒ ඒ කවුද මේ? හා කවුද? අපි මේ වෙතරාලා හාමි එළියට එනකම් බලා ඉන්නවා. මේ මෙතන ඔව් ඔව් උඹලා යන දිහාක යනවද නැත්තම්? හ්ම් හ්ම් තම තමන්ගේ වැඩ කරගනින්න මං ගිහින් ආන්න ඔහම ඵලයල්ල හ්ම් මේත කිතර කවුරුවත් නැහැ පේන්න ඒ ඉඳ දැන් අපි යමු යන්ට ගෙදර යන් යන් යන් යන් මට ආරංචි නාමෙලා දැන් කාර් එකක් අරන් කියලා මේ විදිහට ගියොත් මූව පන්න ගන්නටත් බැරි වෙනවා ඕන් කෙල්ල දිගා මඩුල්ලේ ලන්දාරයට මුණ ගස්සන්ටත් බැරි වෙනවා ඒ පොරොන්දුව කඩ කෙරුවා කියලා නඩු දැම්මොත් මං සුඩේසු හා ඒකටද මේ මාවත් ඇදගෙන මේ ආවේලාවේ මෙහාට ආවේ ඈ අවේලාවක් නෙවෙයි මේක බිසෝ කොහේ ගියත් දැන් මේ වෙදගෙදර නවාතැනට එයි අරුමෙට වාගේ නාමෙලත් ආවොත් නේද අම්මා මේ සියම් බල මොනෝ කරන්නද හැරමිටිය ඔව් මොනෝ කරන්නද හැරමිටිය ලුක් කරන්නේ ආ අර අර සුන්දර සේන ඉරන්දාරියා අද එනවා කීවා දෙකෙන් එකක් තීරණය කරගෙන යන්න. අන්න ඒ තීරණයේ උඩ තමයි මම ඊළඟට කරන දේ කරන්නේ තේරුණාද? එක්කෝ මගේ දේ පොළ තියේයි නැත්තම් විනාශ වෙයි. මේ මේ මේ මං එකක් කියන්නම්. මේක මං සිය වාරයක් කියන්ටත් ඇති. ඒ සුන්දර සේන කියන මිනිහා හොඳ මිනිහෙක් නෙවෙයි. මිනිහා නම කැත කරගත්තු වැදගැම්මකට නැති මිනිහෙක්. නෑ නෑ නෑ නෑ. පෙරාපු රත්තරන් කඳක් අප්පු. ඔව්. ඒ මනමාලයා කතා කරුවාම බඩ පිරෙනවා. ආ ඒ වගේද තියෙන බුහුදල් කන්දරාව. ඒ වගේද තියෙන යහපත්කම. ඒ වගේද අපේ වංශ પરම්පරාවටත් වඩා ඉහළින් නමක් තියාගෙන ඉන්න එක. ඈ ඒ වගේද ඉදිරි කාලයේ මේ පළාතෙන් අර පාරලියාමේන්ට එකට තරඟ කරලා මන්ත්‍රී හාමුදුරුවෝ කෙනෙක් වෙන එක දැන් මෙතන මහා විචුම්බරයක් වෙයි කියන්නේ. ආ වෙලාකාරයේ කුද්ගත්තයි කියන්නේ. <laughs> වරෙන්කෝ කාර්යකේ මෙතන බහින්ද කවුද එන්නේ පහළ පාරෙන් උඩහට? මුදියන්සේද? නැත්තම් නාමෙලාද? නාමෙලා නම් කාර්කෙන් බහිනකොටම මේ සියඹලාලී අරටු බස්තම ධනිස් පොල් කට්ටුවක් උඩට වැඩම කරලා හිටන් කවුද වැඩම කරනවයි කිව්වේ හාමුදුරුවෝද හාමුදුරුවෝද කාර්කෙන් එන්නේ නෑ නෑ නෑ නෑ හාමුදුරුවෝනම් මම දන ගහලා වැදලයි කතා කරන්නේ නමුත් මගේ පෙළපතේ ගොම ගාන්ට එනා ඉතුරු හරිය ඉතුරු හරිය මේ සියඹලාරට බස්තමට බාරයෝ. මේ මේ වුණත් දැන් ওই බස්සන් ඇරමිටිය උඩුක් කෙරුවා ඇති. ඒ එන කාර් එකෙන් කවුරු ආවත් කඩාපනින්න එපා ඕන්න. කොන්දේ දෙයියන්ගේ නාමෙට මේ කරුවලේ කවුරු එනවද දන්නේ නෑනේ. ඒ කියන්නේ නාමෙලාට මේ මුවන් පැලසේ ඕනම නැටුමක් මට හොරෙන් නටලා යනකල් මම අතපය අකුලගෙන නිකම් බුම්බගෙන ඉන්න ඕනේ. එහෙමද? එහෙමද? එතකොට අර දිගා මඩුල්ලේ බෑනා නඩුවක් දාලා මේ තියෙන සබ්බ සකල මනාවම අල්ලගත්තොත් කොහොම වෙයිද? හා කවුද ඒකට වැරදිකාරයා? ඇයි අක්කඩි හොර මනමාලයට මගේ පණ වාගේ හදාගත්ත එකම දුවයි මේ බූදලෙයි දෙනවා කියලා කොට වරද්දාගත්තේ ඇයි නෑ නෑ මම කට වරද්දාගත්තේ නෑ පිසෝව ඒ බෑනට එක්කොරගෙන යන්න නොදී අහුරගෙන ඉන්න නාමෙලාට මගේ අතවරද්ද ගන්නෙ නැතුව බෑ. මං ඔත උගන්නනවා හොඳම පාඩමක්. <laughs> ආ ඔය ඉන්නේ කාර් කබලක් වරෙන්කෝ වරෙන්කෝ මේ කන්වලි <laughs> මගෙන් මේ පාඩම ඉගෙන ගන්නට වරෙන් වරෙන් ආ එපා එපා එපා ඔය මස්ත මොළු කරන්න මේ කරුවලේ යන්න එපා දෙයනේ යන්න එපා හොරතක්කඩියා කර්ණේ යන්න එපා හොරතක්කඩියා කකුල් කැඩි දෙකම විතරයි මං ඉඳා ඉඳා කාගෙන පලයන් මේ මේ මේ මම මේ මම මේ මම එපා ගහන්න තමයි එපා තමයි මං හොල්ලා හිට තක්කඩිය ඉඳා මාමන්නේ මේ මාමන්නේ මම දිගා මඩුල්ලේ සුන්දර සේන අනේ බුදු අම්මෝ අම්මා ඉන්න බෑ අයියෝ අම්මෝ මගේ රත්තරන් බෑනටද මේ මං තඩි බෑවේ හැබෑට ඈ අපෝ ලොකු ඉක්මන් කරපල්ලා ඉක්මන් කරපල්ලා ඉක්මන් කරපල්ලා අම්මේ අයියෝ අම්මෝ අම්මෝ අනේ බුදු වෙන මාමේ බුදු වෙන <laughs> මාමේ මේ ගේට්ටු ඇරලා මේ මේ මේ බේත් කරන්ට මේ මගේ රත්තරන් බෑනන්ඩිට මේ මේක මේ හදිසි ඇක්සිඩන්ට් එකක් මාමා ඇක්සිඩන්ට් එකක් ඔව් ඔව් හදිසි ඇක්සිඩන්ට් එකක් මාමා අනේ බය වෙන්න එපා බය වෙන්න එපා පුතා නේද මාමා ඔය කකුල් දෙකම සනීප කරයි මේක විනාඩියක් ඔව් නැගිටින්න එපා නැගිටින්න එපා හෝ හෝ හෝ මම මම නැගිටවන්න මම නැගිටවන්න ඒ මේ එපා එපා එපා එපා එපා එපා මම උස්සන්න එපා ඌයා ඌ මේ මේක මේ කරුවලේ වෙච්ච ඇස් කිලන්ට කප්පේ මාව හොල්ලන්න එපා කීව නේද ඒ කරුවලේ අනේ අනේ විඝාට වෙද මාමා මේ ගේට්ටු ඇරලා ලෙඩා ඇතුළට ගන්න මේ මේ බේස් බඳින්ට මාමා එපා එපා එපා එපා මට බේස් බඳින්න එපා මම ඉක්මනින් ගෙනියනවා ඉස්පිරිතාලෙට ඉස්පිරිතාලෙට ඉස්පිරිතාලෙට මාමා වෙද මාමා අම්මා විශාලට ගියොත් කකුල් කපයි පුතේ. කකුල් කපයි. මේ මේ මේ වේදනාලාමි කකුල් කපන්නේ නෑ පුතේ. ඔව් අනේ වේද මාමා ඉක්මන් කරන්න ඕන මාමා. අනේ එපා එපා එපා මට මේ වෙදරාළගේ බේත් එපා. ආ එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා පුතේ. මේ වෙද මාමා තමයි අර නාමෙලාට මේ මේ මේ ගහලා බිඳපු කකුලත් හනියප කෙරුවේ මේ වෙද මාමා තමයි. ඔව් ඉක්මනට එන්න වෙද මාමා. එපා එපා. මාව ගෙනියන ස්පිරිතාලෙට. හරි හරි හරි හරි. මේ ලොකුට බැරිලා හන්දියේ තියෙන හයරින් කාර් එකක් ගේන්න ලොකු. ඈ කොහෙද හිමියන්ටද කියන්නේ? බිසෝදූ දැන් එයි පුතේ බිසෝදූ දැන් එයි. මේ එතකොට එතකොට එතකොට කෝ බිසෝ? කෝ බිසෝ? කෝ බිසෝ? ඕ බිසෝ බිසෝ ඔව් ඔව් මයි පුතේ දැන් එයි දැන් එයි දැන් එයි එතකල් මේ මේ විදමාමගෙන් කෝ කෝ මේ විදමාමත් ගෙදර නැහනේ නරක වෙලාවට ලොකු අනේ ඉක්මන් කරන්ට ලොකු අනේ ලොකු අනේ ඉක්මන් කරන්ට ලොකු විදමාම නිදිද පන්නවා විගහට විගහට විගහට එක්කෝ විදමාමා කූදගෙන එන්ට නැත්තම් හන්දියෙන් හයරින් කාර් එකක් ගේන්න. නැත්තම් මුදියන්සේ හොයාගෙන එනවා කෝ ගිහින්. කොන්පටු උරන්ට බෑ මේ කරුවන වෙලාවේ. ඇයි අද අර පකි කරන්නේ ඈත නවත්තලා පයින් ගන්න. ඊයේ නාමල් කාර් එකේ යන්නේනකොට මම අර ගොම්මාල්ල ගැට ගහපු පරණ කීක්කලේ යනවා දැක්කම ඌ hina හරි. ඒකයි මං ඒක අර වංගුවේ දාලා පයින් ආවේ ලොකෝ. ඔව් ඔව්. <laughs> කොහොමද යන්නේ? මේක තමයි මට එන්න ඕනේ. මට මට බොහොම තද සීතලක් දැනෙනවා. <laughs> මගේ කාර්කේ යතුරු ඇති මේ සාක්කුවේ ගන්නවා කාර් එකේ අතුරු එළියට. මම ඒක ගන්න මම ඒක හොයා ගන්න මම ඒක හොයා ගන්න. පුතා දඟලන්නේ නැතුව ඉන්න පුතා දඟලන්නේ නැතුව. ඔව් බිම දිගාලා ඉන්න ඕමම. ඔය ඔය සාක්කුවේ නෙමේ. මගේ කලිසම් සාක්කුවේ. ඔව් හරි හරි හරි. මේ අහුවෙනවා මේ අහුවෙනවා යතුරු. මේ මේ තියෙන්නේ මේ තියෙන්නේ. කවුද මේ කාර් එකේ එළවන්නේ? ඕ බොලී මේ ලොකුට බැරිද චාලියාගේ නම කියලා අඬ ගහන්න. චාලියා ඇති මේ කොහේ හරි හරි යනවා ගිහින් චාලියා හොයාගෙන එනවා. පොල් කඩන චාලි නෙවෙයි කාර් එකේ ලවන චාලියා හොයාගෙන එනවා ඈ. ගන්න බෑ. අනේ මොකටද කියන්නේ? විතරේ චාලි එක්ක යන්ට යන්ටලු මේ කරවලේ <laughs> ඔයාගෙන එනවා මුදියන් දෙවා ඉගහඳ ඉගහඳ ඌ ඌ කකුල් දෙකෙන් මලේ ගලනවා මේ අයියෝ මට පිට ගැස්ම ඇදෙයිද මගේ අම්මෝ අනේ පුතේ පිට ගැස්ම නම් හදා ගන්න එපා කීයට ගියත් අනේ මම හිතන්නේ වෙද මාමා ගෙදර නෑ මේ ලෙඩෙක් බලන්ට යන්න ඇති මේ මේ නැද්ද නෑ නේද අර මුදියන්ස කියන මුදලාලේ ඔව් ඔව් මයි පුතේ ඔව් ඔව් ඔව් හැබැයි හැබැයි මුදියා ඉන්නේ අර කටුබෝක්කුවෙන් එහාට යන පාරේ හැබැයි මුදියා හොයන එක ලේසි නෑ පුතේ කරුණා කරලා මුදියන්ස හොයලා මාව ඉස්පිරිතාලෙට ඌ ගෙනිනම ඉක්මනට මේ ඉන්න බෑ කකුල් දෙක කකුල් දෙයනේ පව් කවුරුණත් වේදනාවෙන් දඟලනවා බලන්න මට බෑ. මොන කරුණයක්ද අපිට මේ පරදෙට යන්නේ? මේ ඇහුණද? මන් ලෙඩාව බලා ගන්න දුවලා ගිහින් මුදියව එක්කේනවා විකාට. විකාට. එයි එයි මට මෙහෙම දෙයක් කෙරුවේ අම්මේ. අනේ මගේ බුදු බෑනෝ මම මේක හීනෙන්වත් හිතලා කරපු එකක් නෙවෙයි බය පුතේ. මං හිතුවේ අපේ හතුරයි ඒ කාර්කේ ආවේ කියලා. මගේ මොනුස්සයා කරන තරම කරන්නේ මේ වාගේ ඔල මොට්ටල. ඔල මොට්ටල කොහොමයි? දැන් මේක කොහෙන්ද ඉවරයක් වෙන්නේ? ලොකෝ කොහෙද ඉන්නේ ලොකෝ? කරවලේ මට මෙලෝ දෙයක් පේන්නේ නෑනේ. ලොකෝ මං මේ බිම වැටලා ඉන්න මේ මේ මේ ඔව් ඔව් දැන් ළමයා ළඟ ඉන්නේ. ආ හරි හරි ඔහොමම ඉන්නවා. මම මම බක්කි කරත් ඒ ගාවට ඇවිදගෙන ගිහින් ගිනි පෙට්ටියයි ඉටිපන්දමකුයි හොයාගෙන යනකල් ඔහොම ඉන්නවා. හා හා මට ඕනේ නැහැ ඉටිපන්දමක්. මට ඕනේ ස්පිරිතාලෙකට යන්න. මාව ඉක්මනට ස්පිරිතාලෙකට අරන් ගියේ නැත්නම් අනේ තාත්තේ බොහොම නරකද හැදෙයි. එපා එපා එපා පුතේ එපා ඒ වගේ නරක අතට යන්න හිතන්නවත් එපා. මේක මේ පුතාගේම යහපතටයි සිද්ධ වුනේ මා පුතා. ඔව් ඔව්. මොකක් මගේ යහපතට කකුල් දෙක බින්ද මගේ. මොන මොන කඩ කැඩිච්ච කතාවක්ද මේක? ආන් ආන් ආන් කාර්යයක් කියනවා. කාර්යයක් කියනවා. ඉක්මනට පාරට නැලයි කාර්යයක් නවත්ත ගන්නවා. හරි හරි හරි මන් දන්නවා මන් දන්නවා කාර්ය නවත්තන්න. මං කාර්ය නවත්තන්න දන්නවා හොමින්ද හොමින්ද. මේ මේ මේ මේ ලෙඩා ළඟින් ඉන්න මම පාරට පැනලා ඒක අදහස කරනවා ඔහෝ හෝ හෝ හෝ ආ හ්ම් මොකද මොකද මාසිනා පාරට පැනලා අතදී කෙරුවේ ඈ මොකද අනේ මුදියෝ මෙතන ලොකු ඇස්කිඩන්ට් එකක් වුණා ඒ විස්තරي මම පස්සේ කියන්නම් අර දිගා මඩුල්ලි බෑනට හදිසි ඇස්කිඩන්ට් එකක් කවුද කවුද මේ ආවේ හා ඇයි හත්වලාමි මොකද මේ උනේ සුන්දරසේන මහත්තයාට කකුල් දෙකෙන්ම ලේ කලනවා විකාට ඉස්පිරිතාලේට අරගෙන යන්න මුදී අයියා මේක මේක මේ මං හිතාමතා කරපු දෙයක් මේ කට පියාගෙන බෙදාව උසලා කාරකට දාලා අරන් ගිහින් දොස්තර කෙනෙකුට පෙන්නනවා නැත්තම් අද මෙතන ජූලි කියන්ට වෙයි ඔව් මේ මේ මේ බය වෙන්න එපා මහත්තයා. මේ ඕන්න ඕන්න මං මහත්තයව උස්සනවා. ආ ආ ආ උස්සන උස්සන ඕන්න. අම්මේ ලහයෝ මම හරි හරි කෑ ගහන්න එපා පුතා කෑ ගහන්න එපා. අම්මා දින්සරේ මුඩි උන්හේ හා හා හා. කවුද දොරට තට්ටු කරන්නේ? මේ මමයි ලොකු. ඇයි? ඇයි ඇයි? ලෙඩට අමාරුද? ඈ? අනේ මුදි අයියා වෙලේ එතෙන්ට නොෙන්ට අපිට කිසි කෙනෙක් නැහැ. ආන්න දැන්වත් මේ මුදියගේ අගේ තේරෙනවා නම් ඒ ඇති. ඕ. ලෙඩට කොහොමද? කෝ අපේ ආරච්චිලා ඇයි ඒ ආවේ නැත්තේ? ඈ? ලෙඩට අමාරුද? හ්ම් හ්ම්. ලෙඩාගේ තත්ත්වය හොඳ නෑ නගා. කොන්දේටි යන්නේ පිටලේ විවාපුට. මේ කාපි හීනෙන්වත් හිතාපු දෙවිය. මේ කාපි හීනෙන්වත් හිතාපු දෙයක් නෙවෙයි මුදි අයියා. දැන් දැන් කොහොමද ලෙඩාගේ තත්ත්වය කියන්ට මට සේරටෝම කලින්. ඇයි? ඇයි කියන්නේ මහගලේ දේවාලේ අපේ කපු මහත්තයට කියලා විඝාට සනීප වෙන්න මොනවා හරි කරන්ටයි. මේ හනුවනගා මේක ටික කල්පනාවෙන් කළ යුතු වැඩක්. ආ. එහෙනම් මොනවද අපි කරන්න ඕනේ? මේවා මෙච්චර දුර දිග යන්නේ නෑනේ. ඒ දවස්වල මං කියාපු දේ අහලා. මං අහන්නේ අර කකුල් බිඳගෙන ඉස්පිරිතාලෙට දාපු ලෙඩා ගැන අයියා. ඔය යට ගිය දේවල් අපි පස්සේ කතා කරමු. මට බය මේ අනතුරට මැදි වෙච්චේ දිගා මඩුල්ලේ ඉලන්දාරියාගේ තත්ති ගැන දැනගන්න. තත්ති තත්ති භයානකයි. සුන්දරසේ බැරිද? පච්චි. හ්ම්. ලේ පනිට්ටු හතරක් විතර පිට වෙලා. ආ මොනවා මොනවා ලේ පනිට්ටුද අයිත් මේ මේ දෙකෙන් කොයි එකක හරි පුරමාණයක ලේ සුන්දරසේනගේ ඇඟෙන් පිට වෙලා. ඒ හින්දා මේ ලේ පනිට්ටු හතර පයින්ට හතර පයින්ට හතරක් කොයි හතරක් හරි වහාම නොදුන්නොත් මේක එහෙමයි ඕ. අනික දැන් මේ දිගමඩුල්ලේ සුන්දරසේන කියන ලොකු ධනවත් මනමාලයාගේ කකුල් කැටි දෙකට කවුරු නමුත් බොහෝම තදලීයකින් එහෙම නැත්නම් හැරමිටියකින් එහෙමත් නැත්නම් බස්තමකින් වැරයේ පහර දීලා කියන එක පොලිස් වාර්තාවේ සටහන් වෙලා ඉවරයි ඒ නගා දැන් ඔය ඉකි ගැහිමෙන් ඇඳීමෙන් ඇති වැඩක් නෑනෙව දැන් තියෙන්නේ ඒ පොලිසියේ මහත්තුරු වහන දෙයට උත්තර දෙන එකයි. ඇත්ත කියන එකයි. ආ. ඒ කියන්නේ මුවන් පැලසේ නන්දරාපු ආරච්චි ළගේ භාර්යාව වන මේ ලොකු මැනික. මේ ඉස්පෙක්ටර් මහත්තයා කිව්වා ඒ ලොකු පුංචිකන් වෙනසක් නෑ කියලා. මේ නගා මට ඇත්ත කියන්ට මොකද ඊයේ රෑ උනේ? හ්ම් මමයි ඒ සුන්දරසේන මනමාලයට වෙදගෙදරට ඊයේ රෑ වෙලා එන්ට කියලා කීවේ. ඒකින් මිනිහා තනියම කාර් එකේ ලෝගෙන ආවා. වෙදරාළගේ ගේ ඉස්සරහට. ඇයිහාට ආවේ? එහාට ආවේ බිසෝ මණිකේ නැවතිලා හිටියේ වෙදගෙදර. ආන්න. මං අහන්නේ මං අහන්නේ කොහොමද ඒ මනමාලයාගේ කකුල් දෙකේම දනිස් පොල් කටු දෙකම කුඩුවෙන්ට ලොකු පහරක් වැදුනේ ඒ කරුවලේ ඈ කවුද ඒ පහර ගැහුවේ ඈ දන්නේ මුදි අයියා එපා මගෙන් ඔය හරස් පුරසාට මං කාටවත් කිසිම වැරද්දක් කෙරුවේ නැති කෙනෙක් අයියා දන්නවා ඒ හරි හරි මාත් මේ අහක ඉඳලා මේ දනිස් කැඩිච්ච නඩුවකට නිකාම්ම පැටලුණා ආරච්චියට උදව් කරන්නට අත දාලා ඕ කොයිතින් කොයි ආරච්චිලා ඉනාවේ ආරච්චිලට එන්න බෑ එතනේ පොලිස් මහත්තුරුන්ගේ පුරස්න සේරටම නියම උත්තර දෙනකල් ආරච්චිලට එන්න බෑ ඒ නියම උත්තර දුන්නත් නගා මෙතන ලොකු රහසක් තියෙනවා කියලා පොලිසිය මහත්තයෙක් මට කීවා. ඈ මොකද්ද ඒ රහස? ආන්න. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගුඩ රම්‍යා වනිගසේකර සහ සුජීව මාන්නගේ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න